අපි දිගින් දිගටම විවිධ ධර්ම පරයයන් ඔස්සේ ධර්ම කාරණාවන් සාකච්ඡා කළා. පින්තුනි බුදුරජාණන් වහන්සේ මේ 84000ක් ධර්මස්කන්ධය තුල ශ්‍රාවක භාෂිතද සාහිත්‍යව 84000ක් කියලා කියනවා. ද්වාසීතින් බුද්ධ ප්‍රෝගන්හින් කියලා ආනන්ද තෙරුණාන්සේ පැහැදිලි කරන්නේ මේ ධර්මස්කන්ධ 82000ක් බුදුරජාණන් වහන්සේගෙන් අහලා සුතදරව දරාගත් ආකාරය පිළිබඳව මේ හැම දහම් කාරණාවක් තුළම 84000ක් තුළම අපිට ලෞකික ජීවිතය සාර්ථක කරගන්න ආකාරයත් ලෝකෝත්තර ජීවිතය ගොඩනැගෙන ආකාරයත් අපිට දේශනා කරන්නට ලැබුණා. නැත්නම් ලෝකෝත්තර ප්‍රතිපදාව ගොඩනැගෙන ආකාරය අපිට දේශනා කරන්නට ලැබුණා. එතකොට ඒ ලෞකික ජීවිතය ලෝකෝත්තර ප්‍රතිපදාව ඉලක්කගත කොට සැකසෙන ආකාරය පිළිබඳව අපිට ඒකෙදි බොහොම පැහැදිලි ගමන් මගක් දකින්නට පුළුවන්කම තියෙනවා. එනිසා සියලුම කුසල ධර්මයන් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කිරීමකට ලක් කළේ නැහැ. සියලුම කුසල ධර්මයන් ප්‍රතික්ෂේප කිරීමකට ලක් නොකර කුසල ධර්මයන්ගේ ඇති වැදගත්කම පිළිබඳව දේශනා කළා. හේතුව ඒ සාමාන්‍ය ලෞකික කුසල ධර්මයක ඉඳලම නිවන් ප්‍රතිපදාවක ගමන් කරන කෙනෙකුට ඒක උපස්තම්භක වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ අවබෝධයක් ඇති කරගන්නට පුළුවන් විදිහටයි අපිට ඒ දහම් මඟ දේශනා කරන්නට යෙදුනේ. ඒ නිසා අද ලෝකේ බොහෝ දෙනෙක් ඇතම් වෙලාවට මේ පින් දහම් පිළිබඳව කුසලයේ පිළිබඳව යම් යම් ආකල්ප සංකල්ප මත කළත් ඒ දේවල් වැඩක් නැහැ නිවනට උපකාර නැහැ කියලා පෙන්වන්නට ගියත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ පින කියන එක ජීවිතයට වැදගත් කියන තැනකින්මයි ඒ නිසා මා භික්ඛවේ පුඤ්ඤානම් භායිත්‍ය කියලා දේශනා කළා මහණෙනි මේ පිනට බයවන්නට එපා කියලා මොකද මේ පින කියන දේ ප්‍රතිපදාවක් පූර්ණේ කරගන්නට අවශ්‍ය වන මට්ටම අපි දන්නවා සුඛා ප්‍රතිපදා කිප්පා විඥා කියලා තියෙනවා එතකොට සුඛාපටිපදා දණ්ඩාභිඥා දුක්ඛාපටිපදා කිප්පාභිඥා දුක්ඛාපටිපදා දණ්ඩාභිඥා කියලා පුද්ගල චරිත හතරක් ප්‍රතිපදාව පූර්ණේ කරගන්න ආකාරය කියනවා. එතනදී සුඛාපටිපදා කිප්පාභිඥා කියලා කියන්නේ මේ ප්‍රතිපදාව ඊටාම සැපසහිතයි අභිඥා බොහොම ඉක්මනින් ළඟා කරගන්නට පුළුවන් විදිහේ මඟ වඩන නුවණ වැඩිම පුද්ගලයෙක් ලෝකයේ තුල ඉන්නවා. පිනතුනි මේ මට්ටමට යන්නට ඔහුගේ කුසල ශක්තිය ඔහුට ඍජුවම බලපාන දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා ඔහුට සිව්පසේ ලැබීම, නිවරදිව සද්ධර්ම ශ්‍රවණය කිරීමට ලැබීම, කල්යාණ මිත්‍රයින්ම ආශ්‍රය කිරීමට ලැබීම, තමන්ගේ ගුණධර්ම පුරා ගන්නට පහසු ප්‍රතිපහසුකම් ටික nirupadritaව ඉක්මනට තමන්ට ලබා ගැනීම ලැබීම මේ වගේ දේවල් සමහර විට කෙනෙකුට සත්‍ය පහසුකම් ඇතිව මේ කටයුත්තට යොමු වීම ඊටාම කුසලය ඔහුට බලපවත්වනවා සමාජය තුළ කටයුතු කරනකොට අපි දකිනවා විවිධ චරිත ඉන්නවා සමහර වෙලාවට ආර්ථිකයත් එක්ක හෙම්වත් වෙලා ඒ අනුවම කටයුතු කරන කෙනෙක් ඉන්නවා එතකොට ඔහුට ආර්ථික අගාධයකින් ගොඩ ඒම මිසක සමහර විට ජීවිතේ ධර්මයට ඇති ඉඩකඩ අහිමි වෙලා තියෙනවා අපි දකිනවා තව කෙනෙක් ඒ දේ සාර්ථකව විඳදරාගෙන නමුත් ධර්මයට යොමු වෙනවා. ඔහුගේ ප්‍රඥාවේ තීව්‍රභාවය මත. ඒ වගේම අපි දකිනවා සමහර විට කෙනෙක් සැප සහගත බවක් තුළ හිටියත් දාර්ශනික පසුබිමක් තුළ ධර්මයේ ජීවිතයට යොදා ගන්නට තරම් ප්‍රඥාව අඩුයි නමුත් ශ්‍රද්ධාව තියෙනවා ඊට පස්සේ සමහර කෙනෙක් ඉන්නවා ඒ තුළ ඉඳලා සැපසහගත බව තුළ ඉඳලා නමුත් ඔහු ප්‍රඥාව බොහොම තීක්ෂණ නුවණැත්තෙක් ඉන්නවා. මෙන්න මේ විදිහේ පුද්ගල චරිත අපිට ලෝකෙ තුල දකින්නට පුළුවන්කම තියෙනවා. පිනතුනේ මේකෙදි ඍජුවම සුඛාපටිපදා කිප්පාභිඥා කියන පුද්ගල චරිතයට අවශ්‍ය බාහිර කුසල ධර්ම පද්ධතියකුත් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මොනම අවස්ථාවකදීවත් කුසලය පින ලඝු කොට දැකුවේ නැහැ. ඇතම් වෙලාවට මේ පින සහ කුසලය බෙදා දක්වන්නට නොඑක් පිරිස උත්සාහ කරනවා සම්පූර්ණම ඒකාන්ත න්‍යායකින් මේක බෙදා දක්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ලෝකෝත්තර පින් කියන වචනය කොතනදිවත් භාවිත කරන්නේ නැහැ. ලෝකෝත්තර කුසල් කියන වචනය තමයි භාවිත කරන්නේ. නමුත් පින් සිත් කියලා සිත් භාවිත කරන්නේ නැහැ. එහෙනම් කුසල් සිත් තමයි භාවිත වෙන්නේ. එතකොට ඒක අභිධර්ම න්‍යාය සහ සූත්‍ර න්‍යාය අනුව පින් කුසල් කියලා අපිට බෙදනවා. නමුත් මෙතනදී අපිට විශේෂ ભેදයකින් වෙන වෙනම විග්‍රහ කරනවට වඩා වැදගත් වෙන්නේ බොහෝ වෙලාවට කුසලයේ කියනකොට පිනක් සංග්‍රහ කරලම දක්වනවා කියන එක. ඒ නිසා තමයි සචිත්ත පරියෝ දපණං කියන එකෙන් හිත দমনය කර ගැනීම කියන එකෙන් ලෝකෝත්තර ධර්මයන් සාක්ෂාත් කර ගැනීමත් ඊට අමතරව කුසලස්ස උපසම්පදා කියන වචනේ තුළ පින් සිද්ධ කර ගැනීමත් කුසල ධර්මයන් වල යෙදීම කියන කාරණාවත් හඳුන්වන්නේ. ඒ කියන්නේ අලෝභ සහගත, අද්වේෂ සහගත, අමෝහ සහගත දේ කුසලයි. අලෝභ, අද්වේෂ, අමෝහ සහගත දේ කුසලයි. එතකොට අපි යම් අලෝභ පකතං කම්මං අලෝභජං අලෝභ සමුදයං සංකම්මං කුසලං කියලා දේශනා කරනවා. එතකොට අලෝභයෙන් උපන් අලෝභය නිසා පවත්න අලෝභය නිසා හටගත්ත ඒ කර්මයට කියනවා කුසලයේ කියලා. එතකොට කුච්චිතේ පාපකේ අකුසලයේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්වංසෙන්ති කුසලං කුච්චිත පාපක අකුසල ධර්මයන් චලයන්ති සලවා දමනෝ කම්පෙන්ති කම්පා කරනවා එතකොට විද්වංසේති දුරු කරනවා මේ නිසා කුසලයේ කියලා කියනවා. ඒකට මේ තමයි කුසලයට හම්බෙන නිර්වචන බවට පත් වෙලා තියෙන්නේ. එතකොට කුසලයේ කියලා කියනකොට අපිට පේනවා එහෙමනම් අලෝභ ද්වේෂ අමෝහයන්ගෙන් උපන් අකුසල පක්ෂයෙන් දුරු වූ ක්‍රියාකාරකම සිතුවිල්ල වචනය ක්‍රියාව මේ ටික සියල්ලම කුසල පක්ෂයට වැටෙන දේ කියලා. එහෙනම් අපිට ඒ સંદર્ભයේ ඔස්සේ අපිට පින සහ කුසලයේ දෙකට බෙදිය නොහැකි වෙනවා. නමුත් ලෝකෝත්තර භූමිය අනුව අපි කතා කරනකොට කුසල කියන වචනයෙන් සංග්‍රහ කරලා තියෙනවා මිසක පින කියන වචනය භාවිත වන තැනක් ගැන අපිට දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා මෙන්න මේ වගේ අපිට කාරණා සමූහයක් අපිට තියෙනවා. ඒ නිසා අපේ ජීවිතයේට ලෞකික කුසලයේ පවා ඊටාම වැදගත් දෙයක් බවට පත් වෙනවා මේ අපේ කුසල පූර්ණ වටපිටාවක් අපිට ගොඩනගලා දෙනකොට. ඒ නිසා අපිට ධර්ම ශ්‍රවණය කරගන්නකොට අපේ ජීවිතේට මේ දෙපැත්තම අත් නොහැර පවත්වාගෙන යන්න පුළුවන්කම අපිට තියෙන්න ඕනේ සමහර විට අපි යම් දර්ශනයක් තුළ වේගෙන් වැඩෙනකොට සමහර විට අපිට පින මග හැරෙන්නට පුළුවන්කම තියෙනවා ඒ නිසා කුසලයේ මග හැරෙන්නට පුළුවන්කම තියෙනවා ඒ දේ මග හැරව ගන්නට එපා ඒ දේ මග හැරව ගන්නේ නැතුව අපිට පුළුවන් නම් මේක යථාර්ථයේ තේරුම් ගන්නට එතන අවබෝධයෙන් ඇති කරන ඵලය ගෙනල්ලා දෙන එක වෙනම දෙයක් හැටියට දකින්නට අපිට පුළුවන් මහා ශ්‍රද්ධාවකින් කරන කුසලයක් අප්‍රමාදීව සිද්ධ කරන්නට. ඒ නිසා පින්නතුනේ කවුරුත් කල්පනා කරගන්නට අවශ්‍යයි. අපිට කුසලයේ පැත්ත අපේ ජීවිතේ පරිපූර්ණ කරගන්න එක ඊටාම වැදගත් දෙයක් බවට පත් වෙනවා කියන කාරණය. ඒකට දැන් අපිට අද දවසේදී අපි පසුගිය සතිය තුළ සාකච්ඡා කළා මේ අෂ්ටලෝක ධර්මයන් පිළිබඳව අෂ්ටලෝක ධර්මයේ පිළිබඳව අපි කතා කරනකොට අපි දැක්කා ලෝකය අෂ්ටලෝක ලෝකය අෂ්ටලෝක ධර්මයේ අනුව යනවා අෂ්ටලෝක ධර්මයක් ලෝකය අනුව යනවා කියන කාරණාව. එතකොට අෂ්ටලෝක ධර්ම පරිඤ්ඤය ධර්මතා අට මොනවද කියලා කතා කරනකොට තමයි අපි මේ අෂ්ටලෝක ධර්මයේ වෙන කතා කළේ. ඒකෙදී අපි ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සහ සැප දුක් කියන මේ කාරණා අට පිළිබඳව අපි බෙදා කතා කළා. ලෝකයේ තුල අපි බලාපොරොත්තු වෙන මේ කාරණා හතරක්. නමුත් ඒ තුල හතර තුල නොරැඳි ලෝකයේ තුල අනික් කාරණා හතර අපිට નિરાයාසයෙන්ම උරුම වීම අපිට ලෝකයේ තුල ජීවත් වෙනවා නම් අනිවාර්යෙන් මේ දේ සිද්ධ වීම අපිට ඇති ප්‍රධානතම ගැටලුව බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ සැප බලාපොරොත්තුෙන් යන අපිට දුක ලැබෙනවා නම්, ලාභ බලාපොරොත්තුෙන් යන අපිට අලාභ ලැබෙනවා නම්, ප්‍රශංසා බලාපොරොත්තු වෙන අපිට නින්දාව උරුම නම්, කීර්තිය බලාපොරොත්තු වෙන අපිට වැරදි අකීර්තිමත් භාවයක් ගොඩ නැගෙනවා නම්, ඉතින් එතන ලෝකේ යම් ගැටලුවක් අපිට තියෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය විදිහට ලෝකේ පවතින්නේ නැහැ. ඒ දෙම තමයි අපිට කියන්නේ ලෝකය සමාගයේ වසඟෙහි පවස්සන්නට බැරිකම ගැන මෙනෙහි කරනකොට අපිට අනාත්ම ලක්ෂණයක් ඒ තුල ප්‍රකට වෙනවා. ඒ තමයි තමාට රුචි අරුචි මට්ටමින් මේක පිළිහිටවන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අවශ්‍ය පවත්ත සලලක්ෂණ වශයෙන් කියලා කියන එකට තමාගේ වසඟෙහි පවත්වන්නට බැරි බවක් තියෙනවා. එතකොට බොහෝ දෙනෙක් අර අනිච්ච කියලා වර්ධවා ගන්න මෙන්න මේ අනත්ත් ලක්ෂණය. ඒකට මෙන්න මේ විදිහට අපිට මේ තුල එතකොට අනාත්ම ලක්ෂණයක් ප්‍රකට වෙන බවක් අපිට ලෝකෙ තුල තියෙනවා. එතකොට මේ අෂ්ටලෝක ධර්ම පිරිසිඳ දැකිය යුතුයි කියනකොට පසුගිය දේශනාව තුළ අපි ඊටාම විශේෂ තැනකට මේකෙන් කතා කරගෙන ආවේ. ඒ තමයි ලෝකයේ අපි හැම වෙලාවකදීම අෂ්ටලෝක ධර්මය අනුව පෙරලෙන මනසක් කියලා කියන්නේ අපි හැම මොහොතකම ලෝක ධර්මතාවයන් අනුව ජීවත් වෙන එක අපේ ස්වභාවයේ බවට පත් කරගෙන තියෙනවා. එතනින් එහා දෙයක් අපිට අපේ ජීවිතය තුළ නැති තරම්ම. ඒ නිසා තමයි අෂ්ටලෝක ධර්ම කියන එකෙන් නොසෙල්ලෙන අකම්පිත මනසක් අපි සකසා ගත යුතු වෙන්නේ. එතකොට අෂ්ටලෝක ධර්ම අනුව කම්පිත නොවන අකම්පිත මනසක්. ඒ අකම්පිත මනස ගොඩනගා ගන්නට නම් ලෝකය තියෙනකොට ලෝකයේ අනුව පෙරලෙන ධර්මයන්ගෙන් නොපෙරළී ඉන්නවා කියන දෙයක් ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. ලෝකයේ තියෙනකොට ලෝකයේ අනුව පෙරලෙන ධර්මයන්ගෙන් නොපෙරළී ඉන්නවා කියන දේ කවදාවත් කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. ඒක හරියට ගිනි ගොඩක් ඇතුලේ අපි නොපිච්චී ඉන්නවා වගේ දෙයක්. ගිනි ගොඩක් ඇතුලේ අපිට කවදාවත් නොපිච්චී ඉන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇයි ගිනි ගොඩ රත් වෙන දෙයක් රත් වෙන දේ ඇතුලේ රස්ුනේ නැති දේවල් ඇත්තේ නැති නිසා. එහෙනම් අපිට සිද්ධ වෙනවා අද දවසේදී මේ නොපිච්චී ඉන්නට නම් ගිනිගොඩ ඇතුලේ ඇති දෙයින් නොපිච්චී ඉන්නට නම් ගිනිගොඩ සම්පූර්ණ එළියට යන්න. ගිනිගොඩ වගේ නම් දුක මත පිහිටි මේ ලෝකය අපිට ලෝකය අනුව පෙරලෙන අෂ්ටලෝක ධර්මයන්ගෙන් නොපිච්චෙන්නට අවශ්‍ය නම් අපිට සිද්ධ වෙනවා මේ ගිනි ගොඩ නැමිසි ලෝකෙන් එළියට යන්නට. ඒ නිසා තමයි අපිට ඒකෙදි වැදගත් වෙන්නේ මේක පිරිසිඳ දැක්ක යුතුයි කියලා අපි කතා කළේ ඒකට. ඒකට අපිට ලාභය අලාභය යස අයස මේ කාරණාවන් පිරිසිඳ දකින්නට පුළුවන් නම් අපිට පේනව පින්නතුනේ අපේ ස්පර්ශ ආයතන හය තුල නොලැග්ග ඉන්නට පුළුවන් බව. ඒ කියන්නේ ඒකට කියනවා නිකේතසාරී නොවි අනිකේතසාරී වීම කියලා. එතකොට නිකේතසාරී කියලා කියනවා අපි නිකේතනයක හැසිරෙනවා අපි දන්නවා නිවාද නිකේතන කියලා කියනවා. නිකේතනයක් කියලා කියන්නේ යම් කිසි නවාතනක්. එතකොට මේ ඇහැ නවාතනක් වුණොත් රූපයට ඒ වගේම කන නවාතන වුණොත් ශබ්දයට දිව නවාතන වුණොත් රසයට ඒ වගේම කය නවාතන වුණොත් ස්පර්ශයට මනස නවාතන තුනත් ධර්මයෙන්ට එහෙනම් මේ ලෝකේ පැවැත්ම ඒ තුල නිර්මාණය වෙනවා. එහෙනම් ඒ ලෝකේ පැවැත්ම නිර්මාණය වෙනකොට ඒ ලෝකය අනුව පෙරලෙන අෂ්ටලෝක ධර්මයක් ඒ අනුව නිර්මාණය වෙනවා. අෂ්ටලෝක ධර්මයේ යම් තැනක තියෙනවා නම් ඒ අනුව ලෝකයා පෙරලමින් යනවා. එනිසා අද අපිට තියෙනවා මෙන්න මේ නිකේතසාරී භාවය අනිකේතසාරී කරන්නට නිකේතසාරී බව අනිකේතසාරී කරන්නට අද අපිට ක්‍රමයක් ඇති කරගත යුතුව පවතිනවා. නිකේතසාරී බව අනිකේතසාරී කරන්නට නම් එහෙනම් ඇස රූපවලට අපි නිකේතනයක් බවට පත් නොකර ඉඳීම ගැන අපිට යම් අවදා අවබෝධයක් ඇති කරගත යුතු වෙනවා. එනතුනේ අපි හැම වෙලාවකදීම අපි පසුගිය දේශනාව තුළ කතා කළා මේ ලෝභය කියන දේ, ලාභය කියන දේ අපිට ලාභයක් කරලා දෙන්නේ මොන විදිහේ මානසික මට්ටමකින්ද කියන එක ගැන. ඒ කියන්නේ අපිට රූපය ලාභයක් කොට පෙන්වන්නේ, ඒ ලැබීමක් කොට පෙන්වන්නේ, ඒ රූපය අපිට වටින දෙයක් වුණොත්, අපි කැමති දෙයක් වුණොත්. ඒකට ඒ කැමති දේ අපිට රූපය වටිනා දෙයක් කියලා පේන බව, පේන ලක්ෂණය අපිට ඇත්තටම පේන්නේ රූපය වටින නිසාද එහෙම නැතිනම් ඒ රූපය වටිනකොට පෙන්වන අපේ චේතනාව නිසාද කියන එක ගැන අපි කතා කළා. එතකොට අපිට පේනවා එතනදී ඇත්තටම රූපයෙහි වටිනාකම නිසා වටින බව තේරුණා නෙමෙයි ඒ රූපය වටින මනසක් හදපු බව නිසා අපිට ඒ රූපය හොඳයි යහපත් දෙයක් හැටියට අපිට දකින්නට උනා කියන එක. ඒ නිසා අපිට හැම වෙලාවකදීම ඔය වටිනා රූපය ලෝකෙ තුල තියෙනවා කියන එක ගැන අපි නිකේතනයක් සකස් කළොත් අනිත් දෙයට. ඒ කියන්නේ ඔය වටිනකම දෙන රූපය එළියේ තියෙනවා ඒ රූපය නැවත නැවත දකින්නට පුළුවන්කම තියෙනවා කියන එක අපිට ඔය එළියේ තියෙනවා කියලා හිතන රූපෙට ඇහැ නිකේතනයක් කරලා දුන්නොත් වෙනතනේ අපිට ඒ රූපය බල බල හැම වෙලාවකදීම සතුටින් ඉන්න පුළුවන්කම තියෙනවා. එනිසා තමයි ලෝකේ අපි හොඳ රූප හොයාගෙන හොඳ රූප අනුව ලෝකේ සතුටු වන්නට ක්‍රමවේදයක් හොයන්නේ. හොඳ රූප අනුව ලෝකේ සතුටු වන්නට අපි ක්‍රමවේදයක් හොයන්නේ ඒක නිසා. එනිසා අපිට පුළුවන් නම් අද දවසේදී හොඳ රූප හොයාගෙන ලෝකේ සතුටු වෙන මේ ක්‍රමවේදය ටිකක් වෙනස් කරන්නට. එනිසා අපිට නිකේතනයක් නොවන විදිහට අද ප්‍රතිපදාව සකස් කරගත යුතු වෙනවා. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ ඇහැ රූපේට නිචේතනයක් නොවීම කියන කාරණේ බලන්නට නම් අපිට ඇහැ පිළිබඳව අවබෝධ කරගන්නට රූපේ පිළිබඳව අවබෝධ කරගන්නට අපිට එතකොට තමයි අර අපි කලින් කතා කරලා තියෙන දීර්ඝ ලෙස අනිත්‍ය ධර්මය අපිට අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ මේ අනිත්‍ය ලක්ෂණය පිළිබඳ අනිත්‍ය ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති වුණොත් අපිට ලෝකයේ ඇති බවට ඒ වස්තුන් කෙරෙහි නැවත නැමෙනවා. නැමෙනකොට අපිට ඒ වස්තුව දිහා බලාගෙන සැපසුතුට ඇති කරගන්නට පුළුවන් මානසික මට්ටම අපිට ලෝකෙ තුල පේනවා. ඒ නිසා අපේ ලෝකෙ තියෙන දේවල් වලට අපි කැමති කරනවා. ලෝකෙ තියෙන දේවල් අපිට ඒ දේවල් නොලැබී යනකොට අපිට අලාභය හැටියට පේනවා. ඒ වගේම ලෝකෙ තව අයගේ වචන අපිට ඇහෙනකොට අපි හිතනවා ඒකෙන් යසසක් ගොඩනගෙනවා කියලා. ඒ නිසා අපි ඒ ගැන හිතමින් ලාමක සතුටක් අපි භුක්ති විඳිනවා. ඒක ඊටාම ලෝකෙ තුල ඇත්තටම අපේ මානසික මට්ටම එතකොට අපිට පෙනේ අපි ඉන්නේ මොනතරම් පහළ මානසික මට්ටමකට කියලා. එනකනේ අපි බොහොම ලස්සන ඇඳුමක් ඇඳගෙන යන්න අපි බොහොම කැමතියි. ලස්සන ඇඳුමක් ඇඳගෙන යන එකෙන් අපේ කැමැත්ත තියෙන්නේ මොන පැත්තටද කියලා බැලුවොත් ඇත්තටම ඔය ඇඳුම නිසා අපි බලාපොරොත්තු වෙන ගොඩක් වෙලාවට අනිත් අය මම ගැන මෙහෙම හිතනවා ඇති කියලා. එතකොට අපි සතුටු වෙන්නේ මම මාව අනිත් අයට මේ විදිහට පේනවා ඇති කියලා හිතන චේතනාවමත් කොටින්ම කියනවා නම් අපි සතුටු වෙන්නේ අලුත් ඇඳුමක් ඇඳලා අපි සතුටු වෙන්නේ අනිත් අයගේ හිත දිහා බලාගෙන. අනිත් අයගේ හිත ගැන හිතමින් අපි සතුටු වෙනවා. ඒකට ඇත්තටම අනිත් අයගේ හිත ගැන හිතමින් සතුටු වෙනවා කියලා හිතුවට අපි ඇත්තටම කරලා තියෙන්නේ තමන්ගේ හිතත් එක්කම තමන් සතුටු වෙලා තියෙනවා. අපි ඇඳුමේ සතුටු වෙනවා කියලා හිතාගෙන. ඒ නිසා අපි හැම වෙලාවකදීම ඒ නිසා උත්සාහවත් වෙනවා ලෝකෙට පේන්නට බොහොම ලස්සනට ජීවත් වෙන්නට ඕන කියලා. ඇයි අපි යශස බලාපොරොත්තු වෙනවා අයස නැති කිරීම සඳහා. ඒ නිසා අපිව කෙනෙකුට ලස්සනට පෙන්ල කෙනෙක් හොඳයි කියනකොට තව කෙනෙකුට ඒක නොගැලපෙන දෙයක් බවට පත් කරලා තියෙනවා. නිසා මේ ලෝකෙ තුල අපිට ඔය ඕක වළක්වන්නට කවදාවත් පුළුවන් කමක් නැත්තේ. හැබැයි අපිට පුළුවන් නම් හිත හදාගන්න අපිට යසසින් හෝ අයසින් අපේ හිත කම්පා වෙන්නේ නැත්නම් කෙල වෙන්නේ නැත්නම් ලාභයට නැමෙන්නේ අලාභයට ගැටෙන්නේ නැති මනසක් නම් යසසට ඇලෙන්නේ අයසසට ගැටෙන්නේ නැති මනසක් නම් ඒක ඊටාම වැදගත් ඒ වගේම ඊටාමත් වටිනා මනෝභාවයක් තමයි ඒ තුල ගොඩනැගිලා තියෙන්නේ. වෙනතුනේ ඒක ගොඩනගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අපේ මනස මොහු කුරා ගිහිල්ලා නැත්නම් ඒ කියන්නේ ඥාන දර්ශනයක් විදිහට අපේ නුවණ හොඳට ප්‍රතිපදාවක් තුළ හික්මිලා නැත්නම් අපිට ওই මට්ටමටපත් වෙන්න පුළුවන් කමක් නැත්තේ. එනිසා අපිට අද දවසේදී සිද්ධ වෙනවා මේක යථාර්ථය පිළිබඳව තේරුම් ගන්නකොට ඇත්තටම තමන් තමන්ගේ හිතත් එක්ක ඇති කරගන්න මේ මුලා බව පිළිබඳව යම් අවබෝධයක් සිදු කරන්නට. අපි රූපය ගැන හිතලා සතුටු වෙනවා අපි හිතනවා ඒ සතුට ආවේ රූපෙන් කියලා. ඇත්තටම රූපය හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක කවදාවත් රූපෙට පුළුවන් කමක් තිබුණේ නැහැ අපිව සතුටටපත් කරන්න. රූපයේ ස්වභාවය තමයි අහුත්වා සම්භූතං හිත්වා නභවිස්සති. පෙර නොතිබීම හටගත්තා ඒක ඉතුරු නැතුව නිරුද්ධ වුණා. හැබැයි මේ නිරුද්ධ වුණ තැනක අපි ඇහැට නිකේතනයක් කරලා තියෙන මේ රූපයෙන් කොහොමද නිකේතනයක් කළේ? මේක මොහොතකට කලින් දැකපු රූපය මට ආපහු ඇහෙන් දකින්න පුළුවන් කියලා අපි ඒ රූපය ඇහෙන් දකින්න පුළුවන් දේ හැටියට නිකේතනයක් බවට පත් කරලා තියෙනවා. ඒ නිසා මම කැමති රූපය බලන්නට මම ඒ පැත්තට නැවත යනවා. ඒ පැත්තට නැවත ඇස්තරලා බලනවා. තිබුණොත් මට ආපහු සතුට හිතෙනවා. ආ ඒ ලස්සන ඒ හොඳ රූපය ආපහු තියනවා නේද කියලා. කලින් දැකපු හොඳ රූපේ තාම තියෙනවා. එහෙනම් මට තියෙනවා මේක අනාගතේටත් දකින්න පුළුවන් කියලා. ඒ නිසා මම ඒ දකින්න පුළුවන් රූපේ ගොඩනගාගෙන ඒකේ සතුටු වෙනවා හැමදාම. මෙහෙම සතුටු වෙනකොට ලෝකේ ස්වභාවය නතර වෙලා නැහැ. ඒ ලෝකේ ස්වභාවය අනුව අනිත්‍ය වෙන ධර්මය අනිත්‍ය වෙනවා. ඒ නිසා රූපය බිඳී යනවා, රූපය වෙනස් වෙනවා. එන්නතුනේ එතකොට වෙනස් වෙන බව නිසාම අපිට ජීවිතේට දුක ගලාගෙන එනවා. දැන් දුක ගලාගෙන ඉන්නේ රූපේ වෙනස් වුන නිසාද? අපේ කැමැති රූපේ නැති වුනකම නිසාද? පින්නතුනේ අපිට දුක ගලාගෙන එන්නේ අපි කැමති රූප වෙනස් වෙන නිසා. එනිසා දැන් කැමති රූපේ තිබුණේ කොහෙද? ඒ කැමැත්ත උපද්දවල තිබුණේ චන්ද්‍රාග භව උපදවල තිබුණ කෙනකෙනාගේ පැත්තෙන් නම් දැන් මේ දුක ගෙනල්ලා දෙන්න පදනම හැදුවේ ඒ රූපය කැමති රූපේ බවට පත් කරගත් එක. නැතිනම් ඒ රූපය නිකේතනයේ බවට පත් කරපු එක. අපි කැමති දේ බලන්නට එතෙන්ට යනකොට අපිට කැමති විදිහට ඒ අදහස ගෙනාවේ නැති වුණොත් ඒ දෙම අපි අකමැති කරන දෙයක් බවට පත් වෙලා අප්‍රිය කරන දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා පින්නකනේ අපි හැම වෙලාවකදීම ආස කරන්නේ කැමති වෙන්නේ ප්‍රාර්ථනා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ වෙන මොකකටවත් නෙමෙයි. අපි ඒ කැමති වෙන්නේ ආස කරන්නේ ප්‍රාර්ථනා කරන්නේ අපි හැම වෙලාවකදීම අපි සංස්කාරයකට අපි සකස් කරගත්ත චේතනාවකට අපි හැම වෙලාවකදීම ඒ පවත්වන්නට උත්සාහවත් වන්නේ ඒ ධර්මයමයි. ඒක හරිම පසු හරිම සීමා සහිත ඊටමත් ලාමක දෙයක්. එනිසා සබ්බේ පුතුජනා උම්මත්තකා විය කියලා කිව්වේ සබ්බේ පුතුජනා සියලුම පුතජනයන් උම්මත්තකයින් කියලා කියෙන්නේ නැහැ. නමුත් උම්මත්තකයින් වගේ කියලා කියන්නේ කියනවා. උම්මත්තකයින් වගේ කියලා කියන්නේ මේක හැම වෙලාවකදීම අපි සංඛාරයක් ඇත්ත කරගත්තට පස්සේ ඒක අපිට ඇත්තම දේ බවට පත් වෙලා තියෙනවා. ඒක අපේ ජීවිතේ කරලා තමන් කරලා තව පුද්ගලයෙක් කරලා අපි ඇලීම බැඳීම කියන දේ හදලා දීලා තියෙනවා. දරුවා මැරුණා කියලා අපි අඬනවා. දරුවා මැරුණා කියලා අපි විලාප තියෙනවා. වෙනතුනේ ඇත්තටම අපි විලාප කියන්නේ දරුවා මැරුණු නිසාද? එහෙම නැතිනම් අපි ඒ දරුවා මැරුණු බව සමාජ තුළ උපදවා ගත්ත නිසාද? අපි ඇත්තටම විලාප කියන්නේ රූපේ නැති වෙන නිසා නෙමෙයි. අපි අර ආදරය කරපු මට සතුටු ගේන දරුවගේ දැන් අලාභේ නිසා අපි දුක විඳින්නේ. එනතුනේ අපි ආශකලේ ලාභයට අපිට ලැබුණේ අලාභය. ඒ නිසා අපේ ජීවිතේට දුක එනවා. මම දරුවට ආදරේ කියලා කියන්නේ මම ලාභයට කරපු ආදරේ තමයි මට දරුවට කරන ආදරේ විදිහට මට පෙනුනේ. ඒක තමයි යථාර්ථය. අපි පිළිගන්නට අකමැති වුණා. එනිසා අපිට හැම වෙලාවකදීම අද තියෙනවා දර්ශනයක් අද තියෙනවා දැක්මක් අපිට මේ පෙනෙන දෙයට ඔබෙන් කියන නුවණක් පවස්සන්නට එහෙම නැතුව මේ දුක නැති කරනවා කියන දේ කරන්නට පුළුවන් කමක් නැහැ අපි ලෝකෙ තුල යම්කිසි කටයුත්තක් සිදු කරලා යම්කිසි తాවකාලිකව බැලුම් බෝලයක් වතුර යට ඔබාගෙන ඉන්නවා වගේ දෙකින් අපිට බෑ මේ දුක නැති කරන්න. ඒ නිසා අපිට පුළුවන් එකම දේ තමයි මේක බැලුම් බෝලේ වතුර යට ඔබනෝ වගේ දෙයක් නොකර අපිට පුළුවන් මේක එතනින් එහාට දීපු දෙයක් බවට පත් කරන්න. ඒ කියන්නේ මේක අපිට පුළුවන්කම තියෙනවා මෙතන යථාර්ථයේ තේරුම් අරගෙන අපිට ඇත්ත දකින්නට. ඒ ඇත්ත දකිනකොට පබ්බතට්ඨෝ භූමස්තේ දීරෝ බාලේ අවික්කති. එතකොට පබ්බතට්ඨෝ හරියට පර්වතයක් උඩට නැගපු කෙනෙකුට බොහොමත්යේ දින ඉන්න දීරෝ බාලයා වෙක්කති ඒ දීරයන් වහන්සේ නමකට උද පර්වතයකට නැගපු බිම ඉන්න බාලයෝ ටිකක් පේනවා වගේ මේ ලෝකය මොනතරම් සංඥාවක් ඇත්ත කරගෙන දුක් විඳිනවද කියන එක පේනවා. මෙච්චර වටින වස්තුවක් මට තිබුණා දැන් ඒක නැති වුණා නේ කියලා අඬන තැනක අපිට පේනවා ඇත්තටම රූපයේ වටිනකොට පෙන්නපු සංඥාවක් ඇත්ත කරගත්ත නිසා මේ දුක උපද්දවගත්ත හැටි ඒ සංඥාව නිසා ඒ කෙනා දුක් විඳින හැටි අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. වෙනතුනේ එතකොට මේ ලෝකයේ තියෙන නානත්වය ගැන අපිටම දකින්න පුළුවන්. අපිට පේනවා සංඛාරය ඇත්ත කරලා දෙනකොට කෙනකෙනා පුද්ගල බව කොහොමද තම තමන් තුළ මවාගන්නේ කියලා. එතකොටම අපිට තේරෙනවා ඒකේ තියෙන භයානකකම. මොකද අද අපිට මේ විදිහේ සංඛාර ටිකක් ඇත්ත කරලා දීලා තියෙනවා. එනිසා අද අපි කියනවා මේ අම්මට ආදරේ මේ අපේ සහෝදරයන්ට ආදරේ අපේ දරුවන්ට ආදරේ කියලා. වෙනතුනේ හෙට දවසේ අපි මැරිලා ගිහිල්ලා වෙන තැනක ඉපදුනොත් ඊට පස්සේ එතන උපාදාන කරගත්තට පස්සේ එතන එන ස්කන්ධ ටික එතන සංඛාර ටික නිමිති ටික ඇත්ත කරගත්තාම අපිට එදාට ආදරය කරන අය වෙනස් වෙලා එදාට අපි මේ අය පිටාය වෙලා එනිසා අපිට සමහර විට ගැටීමක් ඇති වුණොත් එදාට අපි මේ අය ගැන මහ වෛරක්කාරයෝ බවට පත් වෙනවා. එහෙම සසර ස්වභාවයක් තියෙන්නේ. ඒක सिद्ध කරලා තියෙන පින්නතුනේ අපේ චේතනාව වෙනස් වෙනකොට සංකාරය වෙනස් වෙනකොට අනිත් සියලුම දේ වෙනස් කරලා තියෙන නිසා. එනිසා අපිට මෙතන තියෙන ලාභයේ සහ අලාභයේ පදනම ලෝකය නෙමෙයි. යසස්සේ සහ අයසස්සේ තියෙන පදනම ලෝකය නෙමෙයි. නින්දාව සහ ප්‍රශංසාවේ පදනම ලෝකය නෙමෙයි. ඒ වගේම සැප සහ දුකේ පදනම ලෝකේ නෙමෙයි. පිටුතුනේ මේ ටිකේ පදනම වෙලා තියෙන්නේ මේ දේ සැප හැටියට හොයන, සැප හැටියට ගවේෂණය කරන කෙනකෙනාගේ චේතනාව. එතකොට චේතනාවකින් අපිට රූපේ සැප හැටියට පෙන්නකොට අපිට සැප රූප ලෝකේ ලැබිලා ඒත් එක්කම අපිට දුක කියන දේත් ලැබිලා තියෙනවා. ඒ වගේම අපිට යම් ශබ්දයක් තුළ යම් චේතනාවක් තුළ ලෝක කීර්තිරාවයක් තියෙනවා කියන එක ඇති කරලා නම් අපිට පේනවා පින්නතුනේ මහා ලොකු කීර්තියක් අපිට ලෝකේ තියෙනවා කියලා. එනිසා ලෝකේ මහා ලොකු කීර්තියක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න එක ඇත්තටම බොහොම මානසික ඊටාම පොඩි තෘප්තිමත් බවක්. මං ගැන වටේ ඉන්න හැමෝම මෙහෙම කියනවා කියලා. පින්නතුනේ ඔබට කවදාවත් තව කෙනෙකුගෙන් වචනයක් අහන්නත් ලැබිලා නැත්නම් ඔබ ගැන වටේම මිනිස්සු ඔබ ගැන ಗುಣ කියනවා නම් ඔබ හමුවේහි ඔබ ගැන හැම වෙලාවකදීම ಗುಣ කියන්නේ. ඔබට හීනෙන්වත් හිතෙන්නේ නැහැ මේ අය ඔබට දොස් කියනවා කියලා. හීනෙන්වත් දැනගන්නට ලැබෙන්නේ නැහැ. මෙහෙම ඔබ අවට ඉන්න පිරිස ඔබ ගැන ಗುಣ කතනයම කරනවා. මුළු රටේම ඔබ ගැන ಗುಣ කතනයම යනවා කියන එක ගැන ඔබට හොඳ අවබෝධයක් තිබුණොත් ඔබට දැක්මක් තිබුණොත් පින්නතුනේ ඔබ මේ රාමුව අස්සේ ජීවත් වෙනකන් ඔබට පේන්නේ මුළු ලෝකෙම ඔබ ගැන හිතනවා මුළු මිනිස්සු ඔක්කොම ඔබ ගැන කතා කරනවා කියලා. හැබැයි ඇත්තටම ඔබ ඒ ඇතුළට බැහැලා බලනකොට ඔබට පේනවා පෙනුනොත් යම් වෙලාවක මේ ඔක්කොම මම ඉස්සරහා විතරයි මේ දේ කරලා තියෙන්නේ කියලා. මම ඉස්සරහා විතරයි මේ හොඳ කතා කරලා තියෙන්නේ කියලා. වෙනතුනේ ඒ විදිහට පේන්න ගත්තාම අපි අර ලැබපු සතුට මං ගැන හැමෝම ಗುಣ කියනවා කියලා මම ගැන හැමෝම වර්ණනා කරනවා කියලා හිතපු සතුට Tamanට නිකම්ම අයින් වෙලා යයි Tamanට ජීවිතේට දුකක් එයි. එනතුනේ අර එහෙනම් අපි ලැබපු සතුට කොච්චර බොරුවක්ද? ඒ බොරුව අපේ ජීවිතය තුළ විතරක් අපි ලැබපු සතුටක් තියෙන්නේ. හිතන්නකෝ මේ පින්නතුන් කෙනෙක් රවට්ටනවා කියලා. එතකොට තමනුත් රැවටෙනවා කියලා කිසිම දෙයක් නොවේ ලෝකෙ එහෙම තියෙනවනේ. එතකොට අපි රැවටිලා තියෙනවා. අපි ගැන බොහොම හොඳින් ඒ කෙනා කටයුතු කරනවා, අපිත් එක්ක බොහොම හොඳට ජීවත් වෙනවා, අපි ගැන හොයලා බලනවා කියලා. නමුත් මේ ඔක්කොම මවාපෑමක් විතරක් වෙලා තිබුණා. දිනතුනේ අපි අර හොඳයි කියලා හිතාගෙන ඉන්න කාලේ අපිට මේ ගැන හිතුනේ නැහනේ පොඩ්ඩක්වත්. අපි නමුත් සතුටින් ජීවත් වුණානේ. නමුත් එදාටත් අපි ගැන හිතලා තියෙන එකේන මහ නරක නපුරු සිතුවිල්ලක් නෙමෙයි. අර වදකයාගේ කතාව තියෙන පිටුතුනේ අපිට අනර්ථ කරන්නට කැමති සිටුවරයෙකුට අනර්ථ කරන්නට කැමති යම් වදකේ මේ සිටුවරයාගේ ආරක්ෂක ගුප්තිය වැඩි නිසා ආරක්ෂක රැකවරණය වැඩි නිසා ඉස්ලාම යහළුවෙක් විදිහට සේවකයෙක් විදිහට මේ සිටුවරයාට කිට්ටු වෙනවා. ඉතින් මේ සිටුවරයා ළඟට ඇවිල්ලා ඊටාමත් ලෙන්ගතුව කටයුතු කරනවා. ඊටාමත් ලෙන්ගතුව හොයලා බලනවා. හැම දෙම සිටුවරයාට සපයලා දෙනවා. අනිත් සේවකයන්ට කල්ැතුව නැගිටලා ගෙදර කටයුතු ටික සිද්ධ කරනවා. අනිත් සේවකයෝ ඔක්කොම වැඩ ඉවර වෙලා ගියත් මෙයා කටයුතු ටික කරලා අන්තිමේටම නිදා ගන්නවා. මෙහෙම කාලයක් යනකොට මේ සිටුවරයට විශ්වාසවන්තම සේවකයා බවට පත් වෙනවා. පින්නතුනේ ඒ සිටුවරයා ගැන කටයුතු මෙහෙම කටයුතු කරගෙන යනකොට දවසක් සිටුවරයා නිදාගෙන ඉන්නකොට මේ පුද්ගලයා මේ සිටුවරයාගේ බෙල්ල කපලා Taman ආපු කාරණේ ඉෂ්ට කරගෙන පිටත් වෙලා යනවා. වෙනතුනි මේ සිටුවරයා තමන්ගේ සේවකයා ගැන හිතලා යම් සතුටක් වින්දනම් සතුටක් ඇති කරගත්තා නම් ඒ කෙනා ගැන නිෂ්ඨාවකටපත් වුණා නම් ඒ නිෂ්ඨාවකටපත් උනේ ඒ සතුටටපත් උනේ සම්පූර්ණම මේ වදකෙක් ගැන හිතලානේ. නමුත් ඔහුගේ සතුටට ඒක බාධාවක් උනේ නැහැ. ඔහු ඒ සතුට පැවැත්වුවේ වදකෙක් ගැන හිතලා. නමුත් ඒක තමන්ගේ සතුටට කිසිම බාධාවක් උනේ නැහැ. හේතුව පිණිසනේ අපිට රූපය ගැන නෙමෙයි අපි සතුටු වෙන්නේ මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරන උදාහරණයක් අපි මේ වෙන කාරණයක් පැහැදිලි කරන්නට ඒක මේ උදාගත්තේ එතකොට දැන් අපි සතුටු වෙලා තියෙනවා ලෝකෙ තුල ඇත්තටම සතුටු වෙලා තියෙන්නේ සේවකයා අපි ගැන බලපු නිසාද එහෙමත් නැතිනම් සේවකයා අපි ගැන බලනවා කියලා හිතපු අපේ මෝඩ මනස නිසාද අපේ සිටුවරයා සතුටු මේ සේවකයා Taman ගැන හිතනවා කියපු මෝඩ මනස නිසා. ඇත්තටම සිටුවරයා සතුටු මේ සේවකයා Taman ගැන හොයනවා කියපු එක තුලද ලාභය තුලද පුද්ගල භාවයකට එහා ගියපු ලාභය කියන දේ තුලයි ඔහු සතුටටපත් උනේ. ඒ නිසා එතන තිබුණේ එහෙම චේතනාවක් Tamanව මුලා කරපු බවක්. ඒ නිසා අපිට අපේ ජීවිතයේ පින්න තුනේ අන්න ඒ වගේ මට්ටමකටපත් වෙන්නේ නැති වෙන්නට නම් අපිට මෙතන විද්‍යාව අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ හරියට සිටුවරයා සේවකයා ළඟ සතුටු වෙනවා වගේ තමයි පින්නතුනේ අපි මේ ලෝකේ පංච උපාදානස්කන්ධයක් ගැන සතුටු වෙන්නේ. කෙනෙකුගේ වචනයක් වෙන්නත් පුළුවන්. යම් කිසි වස්තු මිල මුදල් දේවල් ගැන වන්නත් පුළුවන්. කොටින්ම ඇහැට පේන රූප, දිවට දැනෙන රස, නාසයට දැනෙන ගඳ සුවඳ, කයට දැනෙන ස්පර්ශ මේ හැම දෙයකම අපි සතුටු වෙන බව අර සිටුවරයා අර මට්ටමේදී හොඳට ඉන්න සේවකයා ගැන සතුටු වෙනවා වගේ දෙයක්. ඒක බොරුවක්. ඒක වංචාවක්. ඒක අපිව වංචා කරලා තියෙන එක දුකකින්ම කෙලවර වෙන දෙයක් බවට පත් කරලා තියෙනවා. එනිසා මෙතන යථාර්ථයේ තේරුම් ගන්නකොට අපිට පේනවා පින්තුනේ ඇත්තටම මෙතන තිබිය යුතු දේ වෙන්නේ මේ දේ අනුව සතුටු වෙන අෂ්ටලෝක ධර්මය අනුව පෙරලෙන එක නෙමෙයි. එහෙනම් මේ ලෝකෙන් මිදෙන මනසක් තේරුම් ගන්න එක කියලා. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ නාම ධර්මතා ටික පැත්තෙන් ඇති කරගන්න දේ රූපේ මත පසිත කරලා මේ ටික ඔක්කොම එකතු කරලා හදාගන්න මේ වැරදි සංකල්පනාවෙන් මිදෙන දර්ශනයක් භාවිත කරන්නට. ඒ දර්ශනේ නැතිනම් ස්කන්ධ ටිකට කෙලස් ටිකක් යොදලා අපි නැවත කර්ම සකස් කරගන්න මට්ටමින් නිදෙන්න අපිට සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඇති කරගත්ත මනෝභාවයේ තුළ අපිට ඇති වැරදි බව අපිට තේරුම් ගත්තොත් ඒකම පඬිත ලක්ෂණයක් බවට පත් වෙනවා. යෝ බාලෝ මඤ්ඤති බාලයන් පඬිතාචාපි තේනසෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් තමන්ගේ බාල බව දැනගන්නවා නම් මේ නිසයි මම බාලයෙක් වෙන්නේ කියලා පඬිතාචාපි තේනසෝ පඬිතෝචාපි තේනසෝ ඒ නිසාම ඔහු ඒකෙන් පඬිතෙක් බවට පත් වෙනවා. එතකොට අපි දකිනවා නම් මෙන්න මේ දේ නිසයි මට මේ අවිද්‍යාව ගොඩනගලා තියෙන්නේ මේ ටික හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැනක මේ Nirodhe නොදන්න කම නිසායි කියලා දැක්කොත් ඒ නිසාම අපි පඬිතෙක් බවට පත් වෙනවා හේතුව අවිද්‍යාව දුරු කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා පින්නතුනේ අද ඔබට බලන් දකින්නට පුළුවන් නම් මේ සංස්කාරයක් ඇත්ත කරලා දීලත් අපිව රවට්ටන හැටි අපිට දකින්න පුළුවන් නම් ඒ තුළම ඔබට නුවණක් ගෙනල්ලා දෙයි. එහෙනම් අපි මොනතරම් වැරදි මුලාවකදී ඉන්නේ, නිවැරදි දේ මොකද්ද කියලා. නිවැරද්ද දකිනකොට ඔබට වැරද්ද ගැන කලකිරෙයි. එතකොට ඔබට ඒ කලකිරෙන වැරද්දෙන් මිදෙන්නට පුළුවන්කම ලැබේ. මිදුනොත් ඔබට මිදුනා කියන නුවණ ඇති කරගන්නට පුළුවන්කම ලැබේ. එනිසා අපි උත්සාහවත් විය යුතු වෙන්නේ මෙන්න මේ තැනට මේ කාරණාවට යන්නට. එනිසා අෂ්ටලෝක ධර්ම පිළිබඳව මේ කතා කරන්නේ ලෝකේ තියෙනවා ලෝකේ කාටත් එන ලාභ ලාභ යස අයස නිന്ദා ප්‍රශංසා තියෙනවා කියන සාමාන්‍ය දැක්මකින් නෙමෙයි මේ කාරණාව තුළ අපි කතා කරන්නේ. ලාභ අලාභ යස අයස පිරිසිඳ දකින්නවා කියන තැනට ඇවිල්ලා මේක පිරිසිඳ දැකීම තුළ නිවන් ප්‍රතිපදාව ඉස්මතු වෙන ආකාරය ගැනත් එක්කමයි අපි මේ කාරණා සමූහය අපි මෙතනදී මේ විදිහට සාකච්ඡා කරන්නේ. පින්නතනේ එතකොට අද දවසේදී අපිට තියෙන මාතෘකාව නව ධම්මා පරිඤ්ඤය ධර්මතා නවයක් අපි පිළිසිඳ දැක්ක යුතු වෙනවා මොනවද ධර්මතා නවය නව සත්හවාස සත්වයන්ගේ ආවාස සත්වයන්ගේ වාසස්ථාන නවයක් තියෙනවා අපි කතා කළා සත්ත්ව විඥානච්චිති කියලා කලින් විඥානච්චිති හතක් පිළිබඳව දැන් තියෙනවා නව සත්හවාස සත්වයන් වාසය කරන තැන් නවයක් එතකොට අපි කලින් කතා කළා වගේම මෙතනදි තියෙනවා නානත්ත් කායා නානත්ත් සංඥා කියන එක නානත්ත් කායා නානත්ත් සංඥා එතකොට නොඑක් කයක් සහ නොඑක් සංඥාවක් තියෙනවා කියලා අපි කතා කළා එතකොට කවුද මනුස්සා ඒකච්ඡේච දේවා ඒකච්ඡේච විනිපාතික මනුෂ්‍යයොත් ඒ වගේම චතුම් මහරජික යාමේතු සිතේ තවසින්සේ ආදී ඒ පරිණිමිත වසවත්තිය ආදී තැන්වල ඉන්න දිව්‍ය ලෝක වල ඉන්න ඉමාන රති පරිණිමිත වසවත්ති ආදී දිව්‍ය ලෝක හයේ ඉන්න මේ දෙවියනුත් ඒ වගේම විනිපාතිකයන් අපාය ගාමී සත්වයනුත් නානත්ත කහය නානත්ත සංඥා ඒ වගේම මේ නානත්ත කය ඒකත්ව සංඥා නානත්ත කයේ ඒකත්ව සංඤී පුද්ගලයන් ඉන්නවා සේයතාපි දේවා බ්‍රහ්මකායකා පටමාබි නිබ්බත්තා එතකොට පටමාබි නිබ්බත්තා කියලා අපි දැක්වුව පටමාබි නිබ්බත්ත කියලා කියන ප්‍රථම ධානයේ පහළ වූ ප්‍රථම ධානයේ ඉපදුණු කියන මට්ටමේ ඒ බ්‍රහ්මකායික දෙවිවරු නානත්ත කායා කයවල් නානත්තයි නමුත් ප්‍රථම ධාන සංඥාවෙන් ඒකත්ව සංඥාවක් හැම කෙනෙකුටම පවතිනවා කියන කාරණාව. ඊට පස්සේ ඒකත්ත කාය නානත්ත් සංඤෝ සයථාපි දේවා ආභස්සරා ඒකත්ත කාය නානත්ත් සංඤෝ කය එක වගේමයි ඒ වගේම ආභස්සරා ආභස්සර දිව්‍ය ලෝකේ ආභස්සර දෙවියන් වගේ කියලා අපි කතා කළා. එතකොට සම්ති භික්කවේ සත්තා ඒකත්ත කාය ඒකත්ත සංඤිනෝ. එතකොට ඒකත්ත කාය ඒකත්ත සංඤී පුද්ගලයන් පිළිබඳව අපි කතා කළා සුභ කින්නක දෙවියන් පිළිබඳව. මේ චතුත්ථ සත්තාවාසය. ඒ වගේම අසඤ්ඤිනෝ අසඤ්ඤිනෝ අපටි සංවේදිනෝ සියතාපි දේවා අසඤ්ඤ සත්තා අසඤ්ඤ තලය අසඤ්ඤ දිව්‍ය ලෝකයේ සංඥාව නැති බවට පත් කරගත්ත අසඤ්ඤී තලය පිළිබඳව කතා කරනවා මේ අස්වන සත්තාවාසයේ ඊට පස්සේ රූප සංඥානෝ සමතික්කම පටික සංඥානං අත්ංගමා නානත් සංඥානං අමනසිකාරා අනන්තෝ ආකාශෝති ආකාසානං ඡායතනෝපගා ආකාසානං ඡායතනයේ අනුජීපු සත්වයෝ ඉන්නවා. ඒ වගේම ආකාසානං ඡායතනයේ ඉක්මවා ගිහිල්ලා විඥානං ඡායතනයේ උපදවාගත්ත සත්වයෝ ඉන්නවා. විඥානං ඡායතනයේ ඉක්මවා ගිහිල්ලා ආකින් සංඥායතනයේ උපදවාගත්ත සත්වයෝ ඉන්නවා. ආකින් සංඥායතනයේ ඉක්මවා ගිහිල්ලා නේව සංඥා නාසඤ්ඤායතනෙ ඉක්මවාගත්ත සත්‍යය ඉන්නවා අරූපාවචර ලෝක හතර කියන මේ හතරත් එක්ක අසඤ්ඤ ඵලය අර නානත්ත් කාය නානත්ත් සංඥා නානත්ත් කාය ඒකත්ත් සංඥා ඒකත්ත් කාය නානත් සංඥා ඒ වගේම ඒකත්ත් කාය ඒකත්ත් සංඥා කියන මෙන්න මේ තල හතරක් අරගෙන අසඤ්ඤ තලයක් අරගෙන නව සත්තා වාසය නම් කරනවා සත්‍යයන් ඉන්න තැන් හතරක් තියෙනවා කියලා. එතකොට මෙතන පරිඤ්ඤය ධර්ම හැටියට පෙන්වන්නේ පිරිසිඳ දැක්ක යුතුයි. පිරිසිඳ දැක්ක යුතුයි කියනකොට ඒ ඒ තන අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙනවා. අපි ගත්තොත් ප්‍රථම ධානයේ පතමාවි නිබ්බත් සත්‍යයන්ට එතන ස්කන්ධ සමූහය පරිඤ්ඤය වෙනවා. එතන ස්කන්ධ සමූහය ප්‍රථම ධානය අනිත්‍ය ලක්ෂණය පිළිබඳව මෙනෙහි කළා ප්‍රථම ධානයේ අනිත්‍ය සංකත ස්වභාවය ගැන අවබෝධ කරලා එතන හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන නිස්සත්ත්‍ය නිජීව ශුන්‍යත භාවයේ පිළිබඳව අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට ඒ ඒ මට්ටමේ ස්කන්ධයන්ගේ ඇති අනිත්‍ය බව පිළිබඳව අපිට අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහට පරිඤ්ඤය ධර්ම කොටාශයක් බවට පත් වෙනවා. ඊට පස්සේ දස ධම්මා පරිඤ්ඤය දස ධර්මයක් කියනවා පිටින් දැක්ක යුතුයි. ධර්මතා 10ක් තියෙනවා මොනවද ධර්මතා 10 දසායතනානි ආයතන 10 එතකොට ආයතන 10 කියලා කිව්වේ රූප ආයතන 10 ඒ කියන්නේ නාම ධර්මතා ටික නැතුව රූපායතන 10 මම හිතනවා ඒ ගැන අපි තාමත් දීර්ඝ ලෙස සාකච්ඡා කළා රූපකාණ්ඩේ කතා කරනකොට චක්කායතන සෝතායතන ආදී මේ කාරණා ටික ඊට පස්සේ අපි මේ කාරණා ටිකේදී තමතරව කතා කරලා තියෙනවා. ආයතන ටික ගැන අපි කලින් කතා කළ අජ්ජත්තික ආයතන පිළිබඳව ච ධම්මා පරිඤ්ඤයා ටිකේදී ආධ්‍යාත්මික ආයතන 6 පිරිසිදු දැක්විය යුතුයි කියන තැනදී එතන අපි චක්කු ධාතු චක්කායතන චක්කු ඉන්ද්‍රිය චක්කු මේ චක්කු ධාතු කියන කාරණා ටික පිළිබඳව අපි කතා කළා. එතනදී ඇතම් විට ලෝකේ සමහර අය මේ චක්කු ඉන්ද්‍රිය වෙන එකක් චක්කුව වෙන එකක් චක්කායතනය වෙනස් කියලා මේ දෙක ඇතුලේ ඇති වෙනස්කම් පිළිබඳව කතා කරන්නට උත්සාහවත් වෙනවා නමුත් එහෙම ධාර්මික පදනමක් ඇත්තේ නැහැ ධර්මයේ තුල එහෙම බෙදන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ ඒක ඊටාම වැරදි සහගත බෙදීමක් කියන එක අපි ධම්මසංගණි ප්‍රකරණය අදාළ කරගෙන තෙන්නවා ඇහැ චක්කුව චක්කායතනය චක්කු ධාතු චක්කු ඉන්ද්‍රිය මේ ටික ඔක්කොම කතා කරන්නේ එකම අවස්ථාවක එකම පිරිසුදු ස්වභාවය තුළ ඉඳලා කියන එක ගැන අපි ඒ තුළදී කතා කළා. ඒ නිසා මම හිතනවා අපි ආයතන ටික ගැන අපි වෙනමම නැවත සාකච්ඡා කළ යුතු නැහැ. අපි ඒ ගැන ඉතාමත් දීර්ඝ ලෙස බොහෝ අවාර ගණනක් අපි ඒ කාරණා ටික සාකච්ඡා කරලා තියෙන නිසා. එතකොට ඊළඟට අපිට තියෙනවා දැන් අපි ඔය කලින් අභිඤ්ඤය නිර්දේශය කතා කළා වගේම මෙතනදිත් අපි මේ පරිඤ්ඤය නිර්දේශයේදී පළවෙනි මාත්‍රිකා 10 ඔය විදිහට පෙන්නලා ඊට පස්සේ නැවත පෙන්නනවා සබ්බම් භික්කවේ පරිඤ්ඤය මහණෙනි සියල්ල පරිඤ්ඤයයි කිංච භික්කවේ සබ්බම් පරිඤ්ඤය මොකද්ද මේ සියල්ල පිරිසිදු දැක්ක යුතුයි කියලා කියන්නේ චක්කුම් පරිඤ්ඤයං චක්කුම් භික්කවේ පරිඤ්ඤයං රූපා පරිඤ්ඤය චක්කු විඥානං පරිඤ්ඤයං චක්කු සම්පස්සෝ පරිඤ්ඤයෝ යම්පිදං චක්කු සම්පස්ස පච්චය උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි පරිඤ්ඤයං එතකොට මෙතනදී මේ සියල් සියල්ල පරිඤ්ඤයයි කියලා පෙන්නනවා ඇහැ රූපය චක්කු විඥානය චක්කු සම්පස්සේ චක්කු සම්පස්සයෙන් උපන් වේදනාව සැප දුක් ප්‍රේක්ෂා වුණ මේ සියලුම ධර්මයන් පරිඤ්ඤයයි මේ ටික තමයි පරිඤ්ඤය ධර්ම කියලා කියන්නේ. ඒකෝර දැන් මෙතන විඥානය කියන තැනින් අරගෙන කතා කරන්නේ නැහැ. නමුත් අපි දත යුතු විඥානන ලක්ෂණය ඒ ඒතන කතා කරනවා කියන එක, ඒ කියන්නේ මනෝ විඥාන මට්ටමින් අපි වෙනමම කතා කරන්නේ නැති වුණා. චක්ක සම්පස්ස පච්චයා උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා කියලා කොට අපි දන්නවා විපාක මට්ටමින් උපදින චක්ක සම්පස්සේ නිසා උපදින වේදනාව උපේක්ෂා සාගතයි කියලා. ඒ මට්ටමේ චක්කු සම්පස්සපත්තෙන් උපදින වේදනාව උපේක්ෂා සහගත වුණාට නව කර්ම සකස් කරලා දෙන එකත් මේ චක්කු සම්පස්සපත්තෙන් ඉපදුනා කියන ගණේ තුලම කතා කරනවා මොකද මේ වීතිය මේ ගමන් මග යන්නේ ඒ මට්ටමටම ගිහිල්ලා නැතර වෙන නිසා එනිසා ඒ මට්ටමේදී අපි සැප දුක් උපේක්ෂා වශයෙන් චක්කු සම්පස්සයෙන් උපන් රූපය ගැන කල්පනා කරනවා එහෙම කල්පනා කරනකොට අපිට ඒ රූපය අරමුණ සැප දුක් බවට පත් වෙලා තියෙනවා අපි සාමාන්‍ය විදිහට කතා කරනවා නම් ඒක නව කර්ම කියලා අපි කතා කරනවා. නව කර්ම මට්ටමක ඉඳලා අපි ඒ කාරණේ කතා කරනවා. එතකොට ඒක නව කර්ම. අපිට සකස් වෙන මට්ටමේදී තමයි ඒ විදිහේ ඒ පర్యాయ භාවිත කරන්න. මොකද සමහර වෙලාවට මේ වගේ තැන්වලදී අර පర్యాయ සහ නිෂ්පర్యాయ බෙදා ගන්නට බැරි වුණොත් කෙනෙක් කල්පනා කරන්නට පුළුවන් ඇහැට නිසා කෙලින්ම සැප වේදනාව ඇති වෙනවා දුක් වේදනාව ඇති වෙනවා ඊට පස්සේ අදුක්කම සුඛ වේදනාව ඇති වෙනවා කියලා සමහර අද ලෝකෙ තුල පනවන ධර්ම විවරණය වහම අපිට ඒ කාරණාව පැහැදිලි වෙනවා අර ඇහැ රූපෙට පටිච්ච වෙනවා කියලා කියනකොට මේ වගේ තැන් අරගෙන මේ සැප වේදනාවට කැමැත්තෙන් බැඳෙනවා දුක් වේදනාවට ගැටෙනවා උපේක්ෂා වේදනාවට මුලා වෙනවා කියලා පෙන්නනවා නමුත් එහෙම පටිච්ච වෙනවා කියලා කැමැත්තෙන් බැඳෙන කතාවක් මෙතන ගැලපෙන්නේ නැහැ. චක්කුංච පටිච්ච රූපේච කියන තැන ඇස සහ රූපය ගැන කතා කරන තැන මේ කතා කරන්නේ නැහැ. සැප දුක් වේදනා කියන තැන එන දේ ගැන. එතකොට ඒ වේදනාව කතා කරන්නේ පංච පාදානස්කන්ධ මට්ටමට ඇවිල්ලා නැතිනම් කෙලස් ආශ්‍රව සහිත මනෝභාවයක් තුළ ඉඳලා තමයි මේ සැප දුක් උපේක්ෂා කියන මට්ටම ගැන කතා කරන තැන මෙතනදී මේ පర్యాయ අනුව කතා කරන්නේ ඒක කාටත් පොදු තැනක් නෙමෙයි ලෞකික ලෝකෙ තුල ඉන්න අයට කාමාවචරාදී භූමීන් තුලට මේක පොදු දෙයක් හැටියට අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා ඊට පස්සේ රූපම් පරිඤ්ඤයං රූපේ දත යුතුය වේදනා පරිඤ්ඤය සංඥා සංඛාර විඥාන පරිඤ්ඤයයන් කියලා අපහු වෙනමම ජරා මරණය දක්වාම යනවා වේදනාපච්චය ජරා මරණ කියන තැනට යනකම් ගිහිල්ලා මේ ජරා මරණත් අපි පිරිසිඳ දැක්ක යුතුයි කියලා. ඒකට පිරිසිඳ දැක්ක යුතුයි කියනකොට අපි දැක්ක යුතුයි අර අනිත්‍ය ආදී වශයෙන් දකින්නවා තීරණය කරනවා කියන එක නිසායි අපි පරිඥාත කියන වචනේ භාවිත කරන්නේ කියලා අපි කතා කළා ඔබට ඒ කාරණාව පිළිබඳ අවබෝධයක් දැනට ලැබිලා ඇති. එතකොට අපිට මෙතනදී හම්බෙනවා ඒ සංයේසං ධම්මානං ඒ යම් යම් ධර්මයන්ගේ පටිලාබත්තාය වායමන්තස්ස තේතේ ධම්මා පටිලද්දා හොಂತಿ එවං තේ ධම්මා පරිඤ්ඤාතා චේව හොಂತಿ තීරිකාච ඒ කියන්නේ යම් යම් ධර්මයන්ගේ ලැබීම පිණිස උත්සාහවත් වෙනකොට ප්‍රතිපදාව මාර්ගයේ වඩනකොට ඒ ඒ ධර්මයන් ලැබූ බවටත් යනවා ඒ වගේම තේ ධම්මා පරිඤ්ඤාතා පරිඤ්ඤාතා චේව හොಂತಿ තීරිතාච. ඒ ධර්මයන් පිරිසිදු දැක්කා බවටත් යනවා. ඒ වගේම තීරිතාච කියලා කියනවා නිෂ්ඨාර්ථයෙන් ඒ වගේම තීරණය කරන ලද්දක් බවට යනවා කියන එකක්. ලෝකෝත්තර ප්‍රතිපදාව පිණිස යම් යම් ධර්මයක් ලැබීම පිණිස වඩන කෙනෙකු විසින් ඒ ඒ ධර්මයේ පිරිසිඳ දකිනා වගේම තමන් සාක්ෂාත් කරන ධර්මයේ ඒ ධර්මයේ පිළිබඳව තීරණය කරනවා. නෙක්ඛම්මං පටිලාබත්තාය වායමන්තස්ස නෙක්ඛම්මං පටිලද්දං හෝති එවංසෝ ධම්මෝ පරිඤ්ඤාතෝ චේව හොಂತಿ තීරිතෝච. නෙක්ඛම්මේ පිණිස උත්සාහවත් වෙන කෙනා නෙක්ඛම්මය ලබනවා වගේම නෙක්ඛම්මේ පිළිබඳව පිරිසිඳ දකිනවා නෙක්ඛම්මේ ගැන තීරණය කරනවා. ඊට පස්සේ අභ්‍යාපාදං අව්‍යාපාද ස්වභාවය පිළිබඳ ව්‍යාපාද විරහිත ස්වභාවය පිළිබඳව උත්සාහවත් වෙන කෙනා ඒක ලබනවා වගේම ඒ පිළිබඳව තීරණය කරන්නෙක් බවට පත්වනවා. එතකොට මේ විදිහටම බොහෝ කාරණාවන් පිළිබඳව මෙතනදී දක්වනවා. ආලෝක සංඥම් පටිලාබත්තාය වායමන්තස්ස ආලෝක සංඥා පටිලද්දා හෝති එවංසෝ ධම්මෝ පරිඥාත්වෝච්චේව හෝති තීරිතෝච ආලෝක සංඥාව ලබා ගැනීම පිණිස උත්සාහවත් වෙන කෙනා විසින් ආලෝක සංඥාව ලැබුවත් වෙනවා තීරණය කළ යුතුත් වෙනවා කියලා මේ කාරණාවේදී ඊටම වැදගත් කාරණා සමූහයක් අපිට තියෙනවා අපි ප්‍රමාණිකූලව කතා කරනවා නම් නමුත් අර වෙනමම අධ්‍යාපනයක් නොවන නිසා ඒ කාරණාවන් වෙනමම පැහැදිලි කරොත් මම හිතනවා ඒකත්වය මත යම්කිසි කර්ම කාරණා වැඩි වෙනකොට අවබෝධ කරගැනීමේ ප්‍රතිශතය ටිකක් අඩු වෙයි කියලා. ඒ නිසා කර්ම කාරණා විදිහට මතු කරන්නේ නැතුව වැදගත් කාරණාවන් ජීවිතයට ප්‍රතිපදාවක් විදිහට පෙන්වන්නට පුළුවන් කියන්නේ අනිත් කොටස් ප්‍රතිපදාවට සම්බන්ධ නොවනවා නෙමෙයි. නමුත් කරුණු කාරණා සමූහයක් වෙනවට වඩා අපි තාම කෙටියෙන් ඒ ටික දක්වලා විස්තර කළ යුතු තැන් විස්තර කළොත් හොඳයි කියන අදහසිනුයි මේ කාරණා ටික අපි මේ විදිහට මතක් කරන්නේ. එතකොට අපි මුලින්ම කිව්වා ඉමේසු දසසු විජ්ජස් මේ විදිහට අපි කතා කරන හැමතැනකදීම තීරණ පරිඥාව කියන එකයි අපි මේ පරිඤ්ඤය කියන වචනයෙන් භාවිත කරන්නේ එතකොට මේ තීරණ පරිඥාවේ තියෙන වැදගත්කම, ඒ කියන්නේ අපි කලින් කතා කරන්නේ ඥාත පරිඥා, තීරණ පරිඥා සහ පහාන පරිඥා කියලා පරිඥා තුනක් පිළිබඳව. එතකොට මේ තීරණ පරිඥාවේදී අපි කතා කරන්නේ අපි තීරණය කරගන්නවා කියන කාරණාව. තීරණය කරගන්නවා කියන තැනදී අපි යම් ධර්ම කොටාශයක් නිශ්චිත වශයෙන් අනිත්‍ය ආදී ලක්ෂණ වශයෙන් තීරණය කරගන්නවා. එතකොට ඒ අනිත්‍ය ආදී වශයෙන් ඒ ලක්ෂණය තීරණය කරගන්නවා කියන එක තුල තමයි අපිට ඒ තුල දැක්වෙන ප්‍රතිපදාව පිළිබඳ අවබෝධයක් ඇති වෙන්නේ. ඒ කියන්නේ අර කලින් දැනගත්ත දේ පිළිබඳව අනිත්‍ය ආදී වශයෙන් සිදු කරනු ලබන තීරණය පිළිබඳව. එතකොට අපිට පිරිසිඳ දැක්ක යුතු ධර්මයන් හැටියට කතා කරනකොට ලෝකෝත්තර ධර්මතා વિશે අපි පිරිසිඳ දැක්ක යුතුයි කියලා කතා කරන්නේ නැහැ. ඒකට ඒ ලෞකික ධර්මයන් අපි මේ පැත්තෙන් කතා කරනවා. ඒ නිසා තමයි දැන් අපි උදාහරණයක් ඇටියට අපි කතා කළා දසආයතනානි කියලා. ආයතන 10ක් පිළිබඳව අපි කතා කළා. නමුත් ආයතන 12ක් තියෙනවා. ආයතන 12 ගැන අපි එතනදී කතා කළේ නැහැ. ආයතන 12 ගැන කතා නොකළ හේතුව තමයි අපි ආයතන 12 කියන තැනදී දැන් ආයතන දෙකක් මන ආයතන සහ ධම්මායතන කියන එක ලෞකික සහ ලෝකෝත්තර මිශ්‍රව පවතින්නේ. ලෞකිකත් ලෞකික ධර්මයනුත් ලෝකෝත්තර ධර්මයනුත් කියන එක මිශ්‍රව පවතිනවා. ඒ නිසා ලෞකික දේ පිරිසිඳ දැක්විය යුතු වෙනවා. ඒක අපි කතා කළා ආධ්‍යාත්මික ආයතන මන ආයතන කියන තැනින්. ඒක ලෝකෝත්තර කියන තැනට මන ආයතන ධම්මායතන කියන ආයතන දෙකක පැවැත්මක් කියලා අපි කතා කරලා තියෙනවා. ඒ නිසා මේ ධර්මයන් ගැනම අනිත්‍ය ආදී වශයෙන් ලබා තියෙන අවබෝධය ස්පර්ශ ආයතන හයේ Nirodhaය පිරිසිඳ දැකීම කියන කාරණාවයි මන ආයතන ධම්මායතන දෙකට අයිති වෙන්නේ. ඒ නිසා මෙතනදී ඒකාන්ත න්‍යායෙන් ඒක සංග්‍රහ නොකර අර ලෞකික ඒකාන්ත ධර්මයන් විතරක් දසායතන කියන පරයයේදී අපි කතා කළා. ඒකට මෙන්න මේ වගේ මේ කාරණාවන් තුල තියෙනවා බොහොම පුංචි උනත් ලොකු අර්ථයක් මතු කරන බොහොම සුවිශේෂී කාරණා සහ ලෝකේ තියෙන ප්‍රශ්නවලට පොඩි පොඩි උත්තර ලැබෙන තැනුත් බොහෝ අවස්ථා අපිට තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම උදාහරණයක් ඇටියට දැන් මෙතන ආලෝක සංඥා කියන තැන පිළිබඳව අපි විග්‍රහ කරනකොට ආලෝක සංඥාව කියන එක පිළිබඳව වෙනමම විශේෂ විග්‍රහයක් තියෙනවා. දැන් අද ආලෝකයක් පේනවා කියන තැනකින් ආලෝක සංඥාව කියන තැන නැතම් කෙනෙක් විග්‍රහ කරන්නට උත්සාහවත් වෙනවා. එතකොට මේ ආලෝක සංඥා දෙකක් පිළිබඳව කතා කරනවා. එතකොට එක ආලෝක සංඥාවක් තමයි ප්‍රඥා ආලෝකය කියන තැන කතා කරන ආලෝක සංඥාව. අනිත්‍ය ආදී වශයෙන් ඇතිවෙන තැන ඇති කරගන්න ආලෝක සංඥාව. ඊට පස්සේ ඒක මේ අපි කතා කරන එළියක් නෙමෙයි අවිද්‍යාන්ධකාරයේ දුර වෙන මනසේ ඇති ප්‍රභාෂර බව පිළිබඳවයි ඒ ආලෝක සංඥාව. ඊට පස්සේ අනෙක් ආලෝක සංඥාව තමයි ආලෝක කසිනේ වගේ කසින භාවනාවක් වඩලා රාත්‍රියේදී දවල් කාලේ ඇති සංඥාවෙන් වාසය කරන එක. ඒකෝර ඒක කසින භාවනාවකින් ලබන ආලෝක සංඥාවක්. එතකොට උදාහරණ කතාවක් කියනවා. ඒක තරුණහන්සේ නමක් අන්ධකාරයේ යනවා. අන්ධකාරය යනකොට ගිනිහුලක් අරගෙන යනවා. නමුත් ගිනිහුල නෙවිලා හැබැයි තරුණ වහන්සේ යනවා. දැන් මේ ගිනිහුල අරගෙන යන්නට හේතුව තමයි තරුණ වහන්සේ වැඩම කරන්නේ ආලෝක සංඥාවෙන් අඳුර තියෙන තැනක Tamanට පුළුවන්කම තියෙනවා ආලෝක සංඥාව ඇති කරගෙන ඒ මට්ටමින් ප්‍රභාෂර ප්‍රභාෂර බවකින් ගත කරන්නට. නමුත් තරුණ වහන්සේ කැමති නැහැ අනිත් අය Taman ආලෝක සංඥාලාභියෙක් කියලා Tamanව දැනගන්නවා. ඒ නිසා මෙබඳු එරදියක් ඇති කෙනෙක් කියලා දැනගන්නවට ඇති අකමැත්ත නිසා කලවරේ යන්නේ නැතුව තරුණහන්සේ ගිනිහුලක් අරගෙන යනවා නමුත් වඩින්නේ ආලෝක සංඥාවෙන්. එක දිනකදී මේ ගිනිහුල අරගෙන යන කුතරැදී ඒ කලවරේ ගිනිහුල නිවිලා නමුත් තරුණහන්සේ ඒ ගැන දැනුමක් නැතුව ගිනිහුල අතින් අල්ලගෙන යනවා. ඒකට මේ ගිනිහුල අතින් අල්ලගෙන යනකොට ආමුදුරු කෙනෙක් මේක දැකලා කියනවා "එවත් මේ ගිනිහුල නිවිලා නේද" කියලා. මෙන්න මේ වෙලාව මේ කතාවේදී අපිට පැහැදිලි කරනවා මේ ආලෝක සංඥාව කියන එකේ අනිත් බලාපොරොත්තු අර්ථය තමයි මේ කසින භාවනාවක් තුළින් එර්ධි පැත්තට මේක භාවිත කරලා අන්ධකාරය තුල ආලෝක සංඥාව එක අටකතාව තුල විග්‍රහ කරනවා රාත්‍රියේදී දිවා කාලයේහි ඇති සංඥාව උපදවලා දවල් කාලේ විදිහටම කටයුතු කරන්නට පුළුවන්කම තියෙන විදිහේ සංඥා භාවිතයක් කියලා. ඒකට දැන් අද කාලේ මේ ආලෝකයෙන් වෙලා ගත්ත වගේ පේනවා කියලා ඇති කරන මේකයි ආලෝක සංඥාවේ නිෂ්ඨාව මේ ආලෝකයේ ධානයක් චතුත්ථ ධානලාභී බවක්ය කියලා හෝ ධාන ලක්ෂණයක් කියලා වෙනමම ඒක ධානයකට ආරෝපණය කරලා පෙන්වන එකක් අපිට ධර්මයේ තුල කොතනදගවත් දැක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ වගේ කාරණාවන් තුළ ඒ වගේ ප්‍රශ්නවලට බොහොම උත්තර සැපයන බව තියෙනවා. ඒ නිසා යම් වැදගත්කමකුත් තියෙනවා අපි කාලය අනුව ඒ කාරණාවන් වල වැදගත් කොටස් ඒ කියන්නේ අද කාලේදී ඔබට වැදගත් වෙන කොටස් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන කොටස් වෙනමම අපි විශේෂයෙන් සාකච්ඡා කරමු. අනිත් දේවල් අවිශේෂයෙන් අපි නාමිකව සාකච්ඡා කරමු. අද දවසේදී කල්පනා කරගන්න හැමදෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය කරගන්න තියදුනා. මේ විදිහට සිද්ධ කරගත්ත මේ සීල කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීල කුසල ශක්තිය ඉෂ්ඨකාරක සීල දේව ගණ සමූහයක් අනුව